අරුණ මනතුංග මහත්මයා අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස ස්වාමින් වහන්සේ අද අපිට කියලා දුන්න චාරිත්‍ර සීලේදී අපි බොහෝ දෙනෙක් හිතපු නැති පැතිකඩවල් විශාල ප්‍රමාණයක් දැනගත්තා. ඒ දැනගන්නකොට ඇතිවෙච්ච එක ගැටලුවක් විසඳගන්නයි මේ ප්‍රශ්නය අහන්නේ. ස්වාමින් වහන්සේ අපි අහලා තියෙනවා සීලය දියුණු කරපුවාම ඒ කියන්නේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය සඳහායි කියන දේ. ඒ වගේම තවත් පැතිවල අපි කියවලා තියෙනවා සීලෙන් දියුණු කරලා ඊට පස්සේ සමාධිය දියුණු කරන தත්වයට එනවා කිය. නමුත් මෙහෙම ඉගෙන ගත්තට මොකද අද ස්වාමින් වහන්සේ අපිට පැහැදිලි කරපු දේ ගැඹුරෙන් හිතනකොට ගැඹුරෙන් විමසලා බලනකොට මේ චාරිත්‍ර සීලය හරියාකාරයෙන් දියුණු කරන්නට නම් ප්‍රඥාව සෑහෙන්න දියුණු වෙලා තියෙන්න ඕනේ ඒ පුද්ගලයා තුල. ඒ කියන්නේ අර මේකට එන මූලික දේ තණ්හා මාන දිට්ඨි අනුපාතා කියන දේ ඒ කියන්නේ ඇලීම් ගැටීම් වලින් හැඟීම් බර වෙන්නේ නැති තත්වයක් තිබ්බොත් විතරයි අපිට යම් කිසි කෙනෙක්ගේ ಗುಣ ගායනා කරනකොට එයා කෙරෙහි ඇලීමක් ඇති වෙන්නෙත් නැති වෙන්න ඒ වගේම ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නෙත් නැති වෙන්න ගුණවත් කට්ටිය ගැන සමාජයේ ඉහළ කට්ටිය ගැන දකිනකොට ඒ වගේම දැන් දැන් සුභාෂිතයක් ඇසූ කල්හි සාදුකාරය කියන ගුණවතුන්ගේ ගුණ ගැන අපි ගුණවතුන් ගැන පුද්ගලිකත්වයේ තුලින් බලන්නේ නැතුව ඕනට වඩා එයා කිරි ඇලෙන්නේ නැතුව ඒ වගේ මධ්‍යස්ථ තත්වයකින් ගන්නට මොකද්ද මේ කරන්නේ කියන දේ ගැන සෑහින ඥානයක් එයා තුල වටහා ගැනීමක් තියෙන්න ඕනේ. දැන් අපි මෙතෙක් කල නැත්තම් බොහෝ විට අපි දන්න රේකීය ක්‍රමයේ අනුව බලනකොට පංචශීලයෙන් පටන් අරගෙන ගිහියට කියන්නේ ඔය සිල් ටික ආරක්ෂා කරලා ඊට පස්සේ භාවනා කරන්ඩ එහෙම එහෙම යන්න පුළුවන් ක්‍රමික ගමනක් තියෙන කියලා. නමුත් දැන් මේ ටික අහපුවාම හිතෙන ලොකු ප්‍රශ්නයක් තමයි මට ඇති වෙච්ච දැන් මේ විදිහට චාරිත්‍ර සීලය කරනකොට පැහැදිලිවම තේරෙනවා ඒක චිත්ත විසුද්ධියට බලපානවා කියලා. හරි. නමුත් චිත්ත විසුද්ධියට බලපාන්න වෙන්නට අර එයා තුල සෑහෙන තරමකට ඇලීම් ගැටීම් සහ හැඟීම් පාලනය කිරීමේ තරමටම ඥාන ස්වરૂපයක්. ඒ ඒ தත්වයට එන්නේ නම් එයා සති සම්පජාඤ්ඤය සෑහෙන්න දියුණු වෙලා තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඔව්. එහෙම නේද ස්වාමීන් වහන්සේ? මා කියන කාරණේ හරි. හැබැයි දැන් අපිට සති සම්පජාඤ්ඤය දියුණු කරගෙන සීලයට බහින්න බෑ. සති සම්පජාඤ්ඤය දියුණු කරන්න සීලය තියෙන්න ඕන නිසා. ආන්න හරි. ඒ ඒ මට ඔව්. ඒ කියන්නේ මේක ඉවර වෙන දැන් යම්කිසි දැන් හැඟීමක් තියෙනවා සමාජය තුළ හරි මේක පටන් අරගෙන දැන් ඊළඟ ස්ටේජ් එක ඔයාගේ භාවනා කරන ස්ටේජ් අන්න ඒක නෙවෙයි මෙතන තියෙන්නේ ඒක නෙමෙයි මෙතන තියෙන්නේ අන්‍යෝන්‍ය යැපීමක් අර අපි පෙර දිනෙත් සිහිපත් කළේ දැන් සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපත්ති ක්‍රමය සමහර ස්වාමීන් වහන්සේලා අපව අභියෝග කරනවා ඔක සීල සමාධි ප්‍රඥා නෙමෙයි විය යුත්තේ ප්‍රඥා සීල සමාධි විය යුත්තේ මොකද ප්‍රඥාවයි මුලට එන්නේ නැත්තේ ප්‍රඥාව නැතුව සිල් රකින්න බෑ කියලා. ඒකට බෑ කියන්නේ. ඒක කියන්නේ ඒ කතාව එතකොට ප්‍රඥාව තියෙන්න ඕන සිල් රකින්න. හැබැයි ප්‍රඥාව වැඩෙන්න සීලය තියෙන්න ඕන. ඒ නිසා උත්පත්තියෙන් අපි සතුව තියෙන ප්‍රඥාව. අන්න ඒ නිසායි අපි නිතරම කියන්නේ අර මිය යනකොට ඥාන සංප්‍රයුක්ත කුසලයක් සිහි වුණොත් විතරයි අපට උත්පත්තිසිත ඥාන සංපයුක්ත වෙනවා. එතකොට ඒ උත්පත්තිසිතේ ප්‍රඥාව කියලා කියන්නේ මහා ගැඹුරු විදර්ශනා ප්‍රඥාවක් නොවෙන්නට පුළුවන් අවම වශයෙන් හේතුඵල වශයෙන් දක්නා මූලික ප්‍රඥාව හෝ අපිට තියෙනවා. ඉතින් ගැඹුරු විදර්ශනා ප්‍රඥාවක් ඒ කියන්නේ ත්‍රිලක්ෂණය දකින චතුරාර්ය සත්‍ය වටහා ගන්නට පුළුවන් ඒ බඳු ප්‍රඥාවක් ඒ උත්පත්තිසිතේ තියෙනවා නම් ඒක වඩා බල සම්පන්නයි. ඉතින් කෙසේ හෝ උත්පත්තිසිත ඥාන සංපයුක්ත වෙනකොට ඒ ඥාණයෙන් තමයි මේ ගමන ආරම්භ කරන්නේ. ඒ නිසානේ අර දැන් විසුද්ධි මාර්ගය සම්පාදනය කරන්නට පදනම් කරගෙන තියෙන ගාථා බුදුරජාණන් වහන්සේ එක්තරා දේවතාවෙකුටනේ දේශනා කරන්නේ. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්චාමි කෝයිමං විජතේ ජටං. එතුලෙන් පිටෙන් හැවතනින්ම සත්වය ගැට ගහිලා ඉන්නේ. මේ ගැටේ ලෙහන්න සමත් වෙන්නේ කවුද? ඒකට බුදුහාමුදුරෝ දෙන පිළිතුරේදී ප්‍රඥාව අවස්ථා තුනක යෙදিলা තියෙනවා. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤු. චිත්තං පඤ්ඤංච භාවය. ආතාපි නිපකෝ බික්කු සෝයිමං විජටේන. මේ මේ ගාථාවේ තුන්පලක ප්‍රඥාව කියනවා. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ සපඤ්ඤය කියලා කියන්නේ ප්‍රඥාවෙන් යුක්ත කෙනා. ඊළඟට චිත්තං පඤ්ඤංච භාවයන් සිතත් ප්‍රඥාවත් වන්නත ප්‍රඥාව වඩනවා කියලා කියන්නේ එතරම් ප්‍රඥාව කියන. ආතාපි නිපකෝබිකු නිපක කියලා කියන්නේ ප්‍රඥා. දැන් එතකොට ඇයි මේ අවස්ථා තුනකම ප්‍රඥාව දේශනා කරලා තියෙන්නේ? සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ කියලා කියන්නේ උත්පත්ති ප්‍රඥාවක් ඇති තැනත්තා. සීලේ පතිට්ඨාය සීලයක පිහිටලා ඒකයි සීලේ පතිට්ඨය නරෝ සපඤ්ඤෝපි. එතකොට ඒතනත්තා සීලෙහි පිහිටලා ඊට පස්සේ චිත්තම් පඤ්ඤංච භාවය. චිත්ත භාවනා සහ ප්‍රඥා භාවනා කියන්නේ සමත විදර්ශනා. සමාධි භාවනා සහ ප්‍රඥා භාවනා ප්‍රගුණ කරනවා. හැබැයි එහෙම ප්‍රගුණ කරන්න මූලික සුදුසුකම තමයි සපඤ්ඤෝ උත්පත්ති ප්‍රඥාවෙන් යුක්ත වූ සීලෙහි පිහිටි තැනැත්තා. තමයි ඒ චිත්ත භාවනා පඤ්ඤා භාවනා කරන්නේ. ආතාපි නිපකෝ බික්කු කෙලස් තවන වීරයෙන් යුක්තව සහ විමසිලිමත් ප්‍රඥාවෙන් යුක්තව ඒ කාර්ය સિદ્ધ කරනකොට තමයි අන්න එතනත්තා සෝයිමං විජිතේ ජට මේ පටලැවිල්ල ලියා ගන්නට සමත් වෙන්නේ. එතකොට දැන් මේ වගේ තැන්වලදී අපිට පැහැදිලි වෙනවා මේවා අන්‍යෝන්‍ය වශයෙන් යැපෙන ධර්ම. සීලය නැතුව ප්‍රඥාව වැඩෙන්නේ ප්‍රඥාව නැතුව සීලය වැඩෙන්නේ සීලය නැතුව සමාධිය වැඩෙන්නේ එතකොට සමාධිය නැතුව ප්‍රඥාව වැඩෙන්නේ එකින් එකට බද්ධ වෙච්ච ජාලයක් හැටියටයි ක්‍රියාත්මක. ඉතින් අපට දැනට තියෙන ප්‍රඥාවෙන් දැනට තියෙන සිහිනුවණින් තමයි අපිට මේක පටන් ගන්න වෙන්නේ. එහෙම පටන් අරගෙන කරගෙන යද්දී තමයි අපිට විවිධ දුබලකම් මතුවේ. ඒ සීලය සම්බන්ධව අපි අර මුලින් සිහිපත් කරපු විදිහට ගාක් වෙලාවට අර වැලකීම් මාත්‍රයට පමණක් සීමා වෙන්නේ ඇයි? ඒගොල්ලන්ගේ ප්‍රඥාව පටු බව සහ සමහර දේවල් අහලත් නැහැ. කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය තුලින් මේවා අපිට එන්න ඕන. ඊට පස්සේ තමයි මේ සුතමේ ඥාණයෙන් වැඩෙනකොට තමයි අපි චින්තාමය වශයෙන් කල්පනා කරලා යෝනිසෝ මනසිකාරයෙන් විමසා බලලා ඒක භාවනාමය ඥාණයෙන් ප්‍රගුණ කරන්න අපට පුළුවන් වෙනවා. ඉතින් එතනට එන්න මුලින්ම අපි අහලා තියෙන්න ඕනේ. ඒත්තුගෙන තියෙනවා. මම ඒකයි කිව්වේ මේ මේ ටිකට අපි මේ සති ගාණක් කාලය ගන්න ඇයි අපේ ඔළුවට හරියට යන්න ඕන මේ සීලය කියලා කියන්නේ මේ දේවල් නොකර සිටීමට එහා ගිය ගොඩාක් පුළුල් දෙයක්. ඒක මුළු ජීවිතයක්. ඒක මුළු ජීවිතේම සමස්ත චර්යාව. කියන එක අපට හරියට ඒත්තු ගියොත් තමයි අර වැඩ කරනකොට මේකත් මම පුහුණු කරන්න ඕන කාරණයක් කියලා ටික ටික ප්‍රගුණ කරන්න පටන් ගන්නවා. ඉතින් අන්න එහෙම කරද්ද එතකොට ඒ සුතමය ප්‍රඥා සුතමේ ඥාන කියලා කිය සුතමේ වශයෙන් අහලා ඇති කරගන්න නුවණ අපිට මූලික වශයෙන් උදව් වෙනවා. ඊට පස්සේ අපි හිතලා කල්පනා කරලා සාකච්ඡා කරලා ප්‍රශ්න කරලා ඇති කරගන්නා ඥානෙ. ඊට පස්සේ තමයි අපි මේක ඔබතුමා කිව්වා වගේ චිත්ත විසුද්ධි ඊළඟට දිට්ඨි විසුද්ධි ආදී වශයෙන් ඒක තුල වර්ධනය වෙනකොට අපේ සිහිය ප්‍රඥාව තව වඩා දියුණු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා හැමතිස්සෙම මේක චක්‍රයක් හැටියට අන්‍යෝන්‍යව පියවරෙන් පියවර වෙනවා. දැන් මුලින්ම කෙනෙකුට මේ සීලය සමාධිය ප්‍රඥාව වැඩෙන ප්‍රමාණයට වඩා ඊළඟ වසර වෙනකන් ඒ ක්‍රියාවලිය අඛණ්ඩව පැවැත්වුවොත් ඊළඟ වසර තුල ඔහුගේ සීල සමාධි ප්‍රඥා වැඩෙන්නේ මේ වසරේ වැඩුණට වඩා ශක්තිමත් පදනමක්. අන්න එහෙම තමයි භවෙන් භවයට භවෙන් භවයට මේක පාරමිතාවක් හැටියට සංවර්ධනය වෙන්නේ. අපි පරිස්සම් වෙන්න ඕන දේ තමයි එක භවයක පුහුණු කරපු දේ ඊළඟ භවයට යනකොට දුර්වල වෙන්නේ නැතුව ඒ නවත්තපු තැන ඉඳලා පටන් අරගෙන ඒක සංවර්ධනය කරන්න. ඒ නිසා තමයි අපි නිතරම කියන්නේ මේකට ප්‍රාර්ථනා ඇති කරගන්න ඕනේ, චිත්ත අධිෂ්ඨාන ඇති කරගන්න ඕනේ, භව ගමන කළමනාකරණය සැලසුම් කරගන්නට ඕනේ. එහෙම නැතුව නිකන් දේවල් කරගෙන ගියයි කියලා ඒ ශක්තිය ගොඩ නැගෙන්නේ. ඒ නිසා මේ පාරමිතා කියන කාරණය භවෙන් භවයට බද්ධ වෙච්ච දාමයක්. භවෙන් භවයට බද්ධ වෙච්ච එකම ප්‍රතිපත්ති ක්‍රමයක්. ඉතින් අර මහබෝසත්වරු තමයි ඒක හරියටම දැනගෙන තමන්ගේ ගමන වගේම අන් අයගේ ගමනක් කළමනාකරණය කරන්නට සැලසුම් හදන්නේ. අනිත් අයට එතරම් පැහැදිලි සැලස්මක් හදාගන්න බෑ. මොකද තමන්ට ගතිනියත නැති නිසා නමුත් හැම කෙනෙකුටම පුළුවන්කම තියෙනවා චිත්ත අධිෂ්ඨාන ප්‍රාර්ථනා ආදී ඇද වැටෙන්නේ නැතුව මේ නවත්තන තැනින් ඊළඟ භවයේ පටන් අරගෙන මේවා පුරුදු පුහුණු කරන්න. ඉතින් ඒ විදිහට තමයි අන්‍යෝන්‍යව ඒවා සංවර්ධනය වෙන්නේ.